යෝගාවසන ජීවිතයට සම්බන්ධ වෙන්න ලැබෙන නිසා මේ පාර මතක් කරගත්තා වූ මේ ව්‍යාපාදයේ පිටුමතල ව්‍යාපාදයේ ප්‍රතිපක්ෂ ධර්මයේ නේ අව්‍යාපාදයේ පිළිබඳව අද අරුණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාරත් අපි යම් විදියක විමර්ශනයක යෙදුනා කොහොමද මේ ආනච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙක අතර තියෙන සම්බන්ධතාවය කියලා බලන්න කවුරු කාලා බලන්න. අපි ඒ දේවවාද පාපතාව දිනා වූ අනිකුත් ධර්ම කොටස් එක්ක මේ ධර්මය ව්‍යාපාදයක් ඒ වගේම සාමත් සංගයක් කියන මේ ධර්මය සංසන්දනය කරලා බැලීමේදී සාමාන්‍ය අපි සංසාරක මේ වාක්‍යයට බැඳීමට හේතු වෙන්නා වූ මූල ධර්මය වෙනකොට පෙන්වන්නේ සංහාවත් අවිද්‍යාව. ඒනොත් සංහාව ආසන්න කාරණාවකින් පෙන්වෙන නිසා අත්වාර සත්‍යයේදී සමුදේ ධර්මයේද සංකර සංකම්පාවේ. නමුත් ඒ සංහාවට ක්‍රියාත්මක වෙන්න ආදනමක් නැහැ අවිද්‍යාව නැත්නම් ඒ නිසා අවිද්‍යාව ඈත සතර විදිහට සංහාව ළඟ සතර විදිහට ඒ නිසා බලනකොට සත්‍යපත්ති විභාගේ එහෙම නැත්නම් අනිකුත් දෙපත්ති බලනකොට මේ අවිද්‍යාවක් අන්නාවක් දෙන්නවා නැතන ද්වේෂය පෙන්වනවා. ඒ වගේම තමයි පරිත්‍ය සමුප්පාදය අරගෙන බලුවත් අන්හාපච්චය වේදනාව පෙන්වුවාට ද්වේෂය පෙන්වනවා. විෂ්ණාව පෙන්වනවා. ඒ තෘෂ්ණාව නිසා වේදනාව නිසා තෘෂ්ණාව පහළ වෙනවා පෙන්වනවා. ඒ නිසා එතනදිත් තේරෙනවා මේ තණ්හාව විතරයි මේ වෛරය ව්‍යාපාදය විතර තේරෙනවා. ඒ වගේම අපි උපරිතව බඩගෝම කිච්චු තනක් තමයි මේ සිද්දට ආයත වෙනස් කරන ආදී ජීවිත හැට කනට අරමුණක් ලැබිච්චහම සක්කුච්ච අපිච්ච රූපේච උප්පත්ති චක්කු විඥානං කියලා කියනවා. ඇහැට රූපයක් එල්ල වෙච්චාම ආලෝකයක් ලැබිච්චහම ධර්ම රූපයක් ලැබිච්චාම ඒකට හිත යෙදුනා නම් ඇහැට හිත යෙදුනා නම් ඒක චක්කු විඥානේ පහළුණයි කියලා කියන්නේ. ත්‍රිමේ හිත පහළ වුණා. ඉන්න සංගති පස්සෝ මේ ආලෝකයක් පවතිනවා නම් ඇත් අන්ද නැත්තම් හිතක් එතන නම් මේ තියෙන තාකලේ ඇහි දැකීමේ ස්පර්ශය දකින්නේ බවටපත් වෙනවා. දැකීම සිද්ධ වෙනවා. ඉන්නා සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා. ඒ නිසා මේ දකින්න දේ පිළිබඳව වින්දනයක් ඇති වෙනවා. හොඳ දෙයක් දැක්කා, නරක දෙයක් දැක්කා, අසුබ නිස්සක් දැක්කා, අසුබ නිස්සක් දැක්කා කියලා ඒක පිළිබඳ වින්දනයක් පහළ වෙනවා. මෙන්න මේ වේදනාපත්‍ය සංකල්ප. මේ වේදනාව නිසා අනිවාර්යෙන් පහළ වෙන තෘෂ්ණාවයි කියලා තමයි මෙතනත් වෙන්නේ. පරිණා පාදී වේදනා පත්‍ය පන්නා වගේ විතරක් තියෙන වේදනා මේ වේදනාව නිසා තණ්හා පහල වෙනවා. ඉතින් ද්වේෂය පහල වීමක් ද්වේෂයේ නන් ලකුණු කිරීමක් නැහැ. මේ ප්‍රශ්නේ විසඳීම සඳහා මේ විශේෂකයන් විසින් ඉදිරිපත් කරන්නේ තණ්හාවෙම කෙවලල්ලා තණ්හාවෙම විකෘතියක් තමයි ද්වේෂය. මේක හේතු ගන්න දෙන ටිකක් අමාරු වෙන්නේ ඉති කියනවා. නමුත් ඒක නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. මේක පිළිබඳව යම් කිසි විසඳාගෙන මේක කියන්න ඕන නිසා කරුණු ටිකක් ඉදිරිපත් කරගන්න සාක්ෂි ටිකක් ඒක නමුත් මම ඒක එක්කෙනෙක් ලලා ආයිති කරන තමයි මේ කතාව කොහෙලා බලලා සාක්ෂි කරගත්ත ඒකට යොමුමක් වගේ මේ කරුණු ටිකක් ඉදිරිපත් කරන්න අපිට මේ ජීවිත පැවැත්ම සඳහා මූලික අවශ්‍යතාවයන් තියෙනවානේ. ආහාර ඕනේ, ඇඳුම් ඕනේ, අධ්‍යාපනයක් ඕනේ, සෞඛ්‍යයක් ඕනේ. මේ වාගේ අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා. අන්නේ සඳහා මේ මූලික අවශ්‍යතාවයන් ලබා ගැනීම සඳහා අපේ යදෝමක් තියෙනවා, එළෝමක් තියෙනවා, ව්‍යාපාර කිරීමක් තියෙනවා. මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ මේ සංඛාව තුළින් තමයි. පරිවිද වෙනකොට ඒකට අපිට සෑමට ආසාවක් පහළ වෙනවා. අද අවු වෙනකොට ඉවනල්ලට ආසාවක් පහළ වෙනවා. අද දීපාසා වෙනකොට වතුරට ආසාවක් පහළ වෙනවා. ඉගෙන ගන්න කාරණා කාරණා ගන්න තියෙන අධ්‍යාපන ආසාවක් පහළ වෙනවා. මේ වෙනකොට මෙහෙත් සෞඛ්‍ය පිළිබඳ ආසාවක් පහළ වෙනවා. ඒ සඳහා ඒ හැම ජීවත් වෙන හතෙකුටම ඒ අවශ්‍ය කරන සහජයක් තියෙනවා. ඒක හොයාගෙන යන්න තෘෂ්ණාව ඒ තත්ත්වය තුළ ඉබේම ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ එක බඩගින්නයි තියෙන්නේ කෑම දෙකක් තියෙනවා. එක කෑමට තමයි ප්‍රියයි අනිත් කෑම එච්චරම හොඳ නෑ කියලා. එක බඩගින්නයි එක පුද්ගලයයි නමුත් කෑම જાති දෙකක් තියෙනවා. මේ දෙකේ හොඳ දේ තමයි හම්බ වෙන්නේ නරක දේමයි හම්බ වෙන්නේ. එතකොට අර මුලින් කියාපු තාලේ අර මූලික බඩගින්න නිවීමේ ව්‍යාපාරය සිද්ධ වෙන ආහාර වේලක් ලැබෙනවා. නමුත් ඒ වෙනුවට හොඳ ආහාර වේලක් වෙනලා ඒක නොදී අරලා මේ වෙනුවට විසරු ආහාර වේලක් දුන්නොත් මෙතන ද්වේෂය පහළ වෙනවා අර හොඳ දේ නොලැබී ඒක ආහාරයට අතීත වෙනවා සත්ත්ව රූප ගන්ධ රස ස්පර්ශ කියන සෑම දෙයකට අපේ මූලික අවශ්‍යතාවය ඉෂ්ට වුණත් මූලික අවශ්‍යතාවය සංසිද්ධ වීම සඳහා අවශ්‍ය ප්‍රති ලැබුණත් යම් ආකාරයකින් දැනගන්න දැකගන්න දැකගන්න අවස්ථාවක් ලැබුණොත් මේක වඩා හොඳ දෙයකට මට අවස්ථාව තිබුණා අයිතිවාසිකම් තිබුණා ඒකට යම් හේතුවක් නිසා ගලපුණා මට මේ දැන් මෙන්න මේක ලැබුණා එතකොට මේ ලැබිච්ච දේ පිළිබඳව තරහකුත් අරක නොලැබීම පිළිබඳව තරහකුත් ඒකට හේතු වෙන පුද්ගලයා පිළිබඳව තරහකුත් ඇති වෙනවා මේ කොහොමද කියන්නේ තණ්හාව නිසාමයි විතරයි අපි සුද්ධ වශයෙන් ගන්න බෑ ඒ නිසා තණ්හාවෙක විකෘතියක් තමයි මේ ද්වේෂය කියන්නේ. මෙන්න මේ නිසා නීවර ධර්ම දෙකකට මේක වැටෙනවා. ඉවන ඉවන වාහන ක්‍රමවලට බලනකොට එක් කම්මං අරියාණී යාන ඒ නිසා එක් කම්මේන අරියාණී යන්ති නික්ඛ ආනච්ඡන්தோ නියාන ආවරණය. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ මේ වස්තු අතහැර දැමීම නිවීම සඳහා යන ආර්යයන්ගේ මාර්ගය. මේ මාර්ගය ආර්යයන්ට නිවීම. නමුත් ඒ කාමයට ධ්‍යාසාව ඒ නිවීම මාර්ගේ වගාල. ඥාන ධර්මය මකන නිසා ඥාන වරණී. නැත්නම් නිවරණී. එදා නික්ඛම්මේ වකාලන්ද කුෂ්ණාව ක්‍රියාත්මක වෙනවා. අව්‍යාපාදෝ අයහරියාණ ඊවා. ඒ වාගේ තමයි අව්‍යාපාදේ අනුසමග නොගැටී මිත්‍රා ස්වරූපේ මෙලෙක් බවයි. ආර්යයන් වහන්සේලාගේ ඊයාන ධර්මය. ජීවන දියුණු කරන මාර්ගය. යාවා අත්‍යන්ත ඊයානේන හරියන්නේ යන්නේ. වික්ඛන්ති එනේ නිවෙන ඊයාන ධර්මය තමයි ආර්යයන් වහන්සේලා මේ සංසාරෙ ඉක්මෙන්නේ. අභ්‍යා අභ්‍යාපාදෝ ව්‍යාපාදෝ ඊයාන වරණ. ඒක බාධා කරන්නේ ව්‍යාපාද. මේ ව්‍යාපාදේ බාධා කරන නිසා ඒකට දී යනවා වර්ණයේ කියන නැත්නම් දී වර්ණය. ඉතින් යෝගාවචරයේ පැත්තෙන් බලනකොට මේ ප්‍රතික්‍රියා දෙකක් එකම හේතුව නිසා. ಗುಣතාවේ නිසා ඇතිවෙන ප්‍රතික්‍රියා දෙකක් එකක් බුදු මූලික අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා ඇති එළවම ව්‍යාපාර කිරීම අනිත් එක තමයි මේ ව්‍යාපාරදී ලැබිය හැකි උසස්ම ඵලය නොලැබීම නිසා ඊට වගේම ගොරෝසු ඵලයක් ලැබීම නිසා අත ගන්නා වූ ගැටීම ලැබීම ඝර්ෂණය වීසි මේ දෙක ආදා කරන ක්‍රම දෙකක් තියෙන බව සර්වඥාන්සේට පෙන්නන උන්වහන්සේ විඥාන කරන විඥාන අවර්ණ ධර්ම වශයෙන් දෙකක් විකල වශයෙන් පෙන්නන මේ සඳහා කාමච්ඡන්දය ඒවාගේම ව්‍යාපාදී ආසාව සහ තව ඇලීම සහ ගැටීම කියලා අපි සාමාන්‍යයෙන් ඒවා ගන්නවා මේ සඳහා විශේෂයෙන්ම අද වැඩි විස්තර ඉදිරිපත් කරන්න සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාදයේ පිළිබඳවයි මේ ව්‍යාපාදයේ ඇති වුණොත් ඉද බික්ක වේ බික්ඛු සන්තං වා අධ්‍යත්තං ව්‍යාපාදෝති සන්තං වා අධ්‍යත්තං ව්‍යාපාදං සන්තං මේ අධ්‍යත්තං ව්‍යාපාදෝති අත්තිමේ අධ්‍යත්තං ව්‍යාපාදෝති මජාන ඒකයි අපි මේ මාතෘකාව ඉවත් කරගන්න ක්‍රමය. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අත්ති මේ අත්‍යත්තං සංසම් මේ අත්‍යත්තං සංවා අත්‍යත්තං ව්‍යාපාදං. මගේ සම්දාහණි මගේ මේ කාය වර්ධිත කියන දෙකෙහි දැන් ව්‍යාපාදේ පවතිනවා කියලා දන්නවනම් කොහොම අත්ති මේ අත්‍යත්තං ව්‍යාපාදෝ පජානති මාළන් ව්‍යාපාදයට බව නුවණින් දරගන්න. අසංසංවා අධ්‍යාත්මං ව්‍යාපාද නැත්නම් යජ්ජත්න ව්‍යාපාදෝ මදාන. යම් අවස්ථාවක තමන්ගේ හිතේ තමන්ගේ සංකාණී මේ ව්‍යාපාදේ නැත්නම් මේ නැති බව ඔහු දැනගන්නවා. මේ විදිහට ව්‍යාපාදේ ඇති නැති බව අනුවේ යෝගාවචර හිතක් යෝගාවචර ජීවිතයක් දෙකට කරගන්න. කිසි වේලාවක අපේ ජීවිතයේ අපේ දවස්වල අපේ ඉතිවිලි පෙරහැරේ මේ ව්‍යාපාරයේ හිමිල බලපාන. එතකොට අපි දැනගන්න ඕන දැන් ව්‍යාපාරයේ හිමිල බලගන්න දැන් ඊළඟ කාරණා මේ විවාහවල තරහ. නමුත් මේ ව්‍යාපාරයේ ගැන කලකිරීම බලනකොට අපි දවස පුරා මේ ව්‍යාපාරයේ පෝෂණය කරනවා නෙවෙයි මේ ව්‍යාපාරයක් කියනවා නෙවෙයි හුඟක් වෙලාවකට මේ ව්‍යාපාරයේ නැති ඉතිවිදවල ඉන්නේ නමුත් අපි මේ වෙලාවක ව්‍යාපාරයේ නැති වුණාට අනේකොත් ඊවර ධර්මවලට යටපත් වෙලා ඉන්න නිසා අපිට දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ විශේෂයෙන් කලකිරීමක් වුණොත් අපි දැන් ව්‍යාපාදේ නැහැ අපි ඒ වෙනකොට පස්චාත්තාපයෙන් කියන මට දැන් රාගය තියෙනවා මට දැන් නීති මත තියෙනවා මට දැන් අවිචිච්ච හිත තියෙනවා මට දැන් ව්‍යාප්නේ විද්‍යාව තියෙනවා අපි වශයෙන් ව්‍යාපාදේ නැති බව අපි දැනගන්න උනන්දු වීම සාමාන්‍ය භාවනානුකූල සතිපට්ඨාන ආභ්‍යන්තරයක්. මේ සර්වඥාතුන් වහන්සේලා තාම වටිනා මේ ඇති සංඥාවකට දුක ඉද පාඩුවා. ඒ මොකද ව්‍යාපාදයකින් කයිති කරන බැලුවොත් ඕනම කෙනෙකුට පෙනේවි දවස් වැඩි වේලාවක් අපි පෝෂණය කරන ව්‍යාපාරනේ. නමුත් මේ ව්‍යාපාදේ නැති වෙලා ව්‍යාපාදේ නැති වෙලා නොදැනීම නිසා අපි හරියට දුක් හොය හොයා යනවා. ආඛ්‍යාන දුක්වා තමන්ගේ දුක් විඳාගෙන විශේෂපත් වෙන කොටසක් පාරකට මේක ක්‍රියාභාගයේ සුදුම තමන් ඉන්නේ ව්‍යාපාදයෙන් තොරව බව නොදැනීමත් ඒ විදියක අභාවිත මනසක හැටියක් අතිපරාණේ නාපු අත්ංගේ හැටියක් දන්නේ නැතිකම මනස ජීවිතයේ තියෙන වටිනාකම උත්පාද කාලයකදී වටිනාකම නොදැනීමේ හැටියක් එවැනි කෙනාට මේ භාවනා ජීවිත කොහොම දුෂ්කරයි. භාවනා ජීවිතය කියන්නේ gedara තොල ජීවිතය දුෂ්කරයි. ඒ මොකද ලකින්නේ මේ ගැටෙන හැපෙන කුපිත වෙන පැති. කොච්චර දෝ අපිට එහෙම නැති අවස්ථාවල් දුන්නට ඒවා දැනුවත් නැතුව අපේ පාපව වෙලා. ඒ නිසා මෙතනදී සර්වඥාගේ මතක බලනවා. නාස්ති මේ අජත්තං අසන්තං වා අක්ෂත්තං කපියාපාද නාස්ති මේ අජත්තං ව්‍යාපාදේ දුපදාන. මේක භාවනා යෝගාවතේ ගෝමයි. වකිනා දැනටමත් ලබලා තියෙන නමුත් නොදැනුවත්කම නිසා අතපහ වෙන වකිනා අවස්ථාවක්. ඊගාවට යථාකතෝ අනුපන්නස්ස ව්‍යාපාදස්ස කුප්පාදෝ යම් ආකාරයකට නැතුව ප්‍රවතුනා වූ ව්‍යාපාදයක ඇතිවීමක් වොන්න දැන් පටන් ගත්තා කියලා යෝගාවචරය දැනගන්න යුතුයි. මේ ඇති වුණා වූ ව්‍යාපාද දැන් නැති වුණා කියලා ඉරුලා ගියා කියන එක යෝගාවචරය දැනගන්න යුතුයි. යම් මාසා අවස්ථාවක ඒ නැතිනා වූ ව්‍යාපාද ආය නැති වෙන ආකාරයක ලකපත් වෙනවා කියලා දැනගන්න. එහෙම නැති කියලා යට වෙලා යා වූ ව්‍යාපාද ආය නැති වෙන ආකාරයක වුණා කියන්නේ ඒ කාමරාග පස්සේ කියන කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන්ම දුරු කරන අනාගාමී මාර්ගය. එකකන්ද අර කලින් කියාපු මනසිකාර්ය අතර යෝගාවචර දැනගන්න. ඒක තමයි කියනවා දැන් මම ළඟනේ පැතියක් කොට පටන් ගත්තා ඔන්න කියන එකක් සිදුවක් කියන්නේ. මෙන්න මේ කටයුත්ත මේ ආකාරයෙන්ම පූර්ණ පරිත්‍යාග ලක්ෂණමක් අතු කරන්න කලින් ආධාර උපකාර කරන හේතුකාරක ධර්ම වක්‍රම හයක් අපි මේ පාඩේ කියමු. ඒකෙදී පෙන්ලා දීලා තියෙනවා ව්‍යාපාදයේ බහුල වෙනවා. නැත්නම් ව්‍යාපාදයේ විද්‍යාමාන කටයුතු වෙනකොට මේ මෛත්‍රී සංකල්පය තාමත් උදාපකාරයි. මෛත්‍රිය කියලා කියන්නේ අව්‍යාපාදයේ මෛත්‍රිය. ඥාන ධර්ම ඥාන වර්ණ ධර්ම ගැන කතා කරනකොට අව්‍යාපාදෝ අඥාන ඥාන කියලා දෙන මොනම දෙයක් එක්කත් නොගැටී සිටීම ආර්යයන් වහන්සේලාගේ නිවන් මාර්ගය. ඒ නිසා ඥානයේ ඥාන ඥානයේ ආර්යයන් ඥාන. එවැනි ඥාන ධර්මයෙන් තමයි ආර්යයන් වහන්සේලා මේ සංසාරේ ඉක්මෙන්නේ. ව්‍යාපාදෝ ඥාන වර්ණය. මේ මෙලුවට ගැටීම, හැපීම, කුපිත වීම, ප්‍රතික්‍රියා කිරීම, මුණට මුල්ලා කතන් කිරීම නිය නිවන වාන ගහගෙන. ඒ මේ සංසාරේ නිඥාන ගමන වලල නිසා ඒකට කියනවා නිඥානවල. ඒක වැඩි දේවල් වල තියෙන ආශාව නිසා මේ ආශා කරන ගමනට නොලැබිලා ආශා නොකර දෙයක් ලැබිච්චාම මේ ලැබිච්ච දේ නැති කරන්න විනාශ කරන්න වනසන මානසිකාරයක් පිටට ඇති. ඒ වගේම අර හොඳ දේ වළක්වන කෙනා විනාශ කරන්න වළසන්න මේ හිංසක අදහස් පහළ. ආනී අවස්ථාව ආමත්ම යෝග ජීවිතේ කරක් නෙවෙයි ආනානිය සැපෙන් ලෝකෙත් විචරව රණ්ඩු විචරම අවුලලා කියන්නේ මෙන්න මේ කියන විදිහේ ව්‍යාපාරේ මේ ව්‍යාපාරය හැම මනුස්සයිතු අරුමක් එහෙම නෙවෙයි තීරණයක් තියෙනවා. එයා සංගීත සංග සරුවල් තියෙනවා. නමුත් ඒ තිරිසනුන්ට හෝ එහෙම නැත්නම් නිරිසතුන්ට හෝ ප්‍රේත පිටාජයන්ට හෝ මේ කාරණාව සිදු වෙන්නේ මෙන්න මෙහෙම මානසික ධර්ම පද්ධතියකයි කියලා දැනගැනීමේ හැකියාවක් හෝ තේරුම් ගැනීමේ හැකියාවක්. මේ විද්‍යාවකට අපිට කියනවා නම් මේ කතාවම ද්වේෂය ව්‍යාපාදේ ඇති වුණාට පස්සේ මගේ දැන් හිතේ ද්වේෂය තියෙනවා කියලා මේ දැනගැනීමේ ශක්තිය, සතිය පිහිටුවා ගැනීමේ ශක්තිය පිළිගන්නට වෙනවා. ඉතාලක ප්‍රේමයේ එන්න අදවන්නවාගේ ධර්මයේ සුත්තමේ වශයෙන් මිසක්ක සමාලාගේ සතු අදවන්නවාගේ සම්සූර්ය අහලා සත්‍විති වෙනවා කියනවා මේ පරිලෝකයේ නිරෝග ප්‍රතිමාන්තරික දාන්න පුළුවන්. නමුත් කවදාකවත් මේ චින්තාමය ප්‍රඥාවක් නම් හරින් ලබන්න බෑ. ඒ ඉදුණු සත්‍යයකටම පැහැර. ඒ නිසා මිනිස්සුන්ට කියනවා මේ විශේෂ අවස්ථාව ගැන බලනකොට යෝගාවචරිත විශේෂයෙන් සම්බන්ධයි. ඒ මොකද මිනිස්සුන්ගෙන් වැඩි හරියක් මිනිස්සු තිරගත්තු වාගේ. එයත් දන්නේ නැහැ අපිට තරහක් ආපු වෙලාවක ඒ තරහා මට කියනවා කියලා දැනගැනීමේ ශක්තියක් අපිට තියෙනවා ඒකේ තාම වැඩගත් දෙයක් ඒකයි යුතුයකම ඒකයි මනුස්සකම කියලා දන්නේ ඒ වුණාට කිප්පෙනවා ඒවට මේ ප්‍රතික්‍රියා කරනවා නඩු අපරාණ්ඩු සරුවල් කරනවා ඒ රණ්ඩු සරුවල් කිරීම නිසා මේ සමාකාරයක් ආහාර මිත්‍යා පහ වේතුනච්ච සමාන මේතං අසුචි කරා න්‍යාහාර දෙවීම ඉදා ගැනීම මෛත්‍රී සේවන නිසා බය කියන මේ හතර අපි නරයාකා පශු කියන සිරිසමු සමාන. ධම්මාදිදේශාමතිකෝ විශේෂං අනුසාරයෙන් එකම විශේෂ ශක්තිය තමයි උත්තම ඒ අත්තන්ට ධර්මයේ තේරුම් ගන්න. මොකද ධර්මයෙන් විතර වෙන්නේ මට රාගය තියෙනවා කියලා රාගය තියෙනවා දැනගන්න පුළුවන් ශක්තියක් මනසේ තියෙනවා ඒක දන්න කෙනා පිළිගන්න කෙනා තමයි කයි ඒක දන්නේ නැති කෙනා පිළිගන්න නැති කෙනා මිත්‍යා කයි ඒක නාස්ලහ කියනවා යම් කිසි කෙනෙක් ඒ වගේම ද්වේෂයේ තියෙන බව දන්නවා මේ සංකාරය දැන් ද්වේෂයේ තියෙනවා කියලා දන්නවනේ ඒ දැනගන්න පුළුවන් ශක්තිය දුකෝම ධර්මයේ ආධ්‍යාත්මයෙන් ලොකුම නැඹුරුව ලොකුම දොර විවෘත වීම කියලා දන්නවනම් ඒ අතර ධර්මයේ කරා. ධර්මා දේශා මතිකෝ විශේෂා ඒ ධර්මයක් නැත්නම් ඒ ධර්මයේ කීනනම් නරයක් නරයක් පිටුනක් තමයි. මිරිසා නිතරම ඇති වුණා වූ ව්‍යාපාදයක් ඇති වුණු ව්‍යාපාදයක් වශයෙන් දැනගන්න පුළුවන් නම් පමණක් අපි පිළිගන්නේ වෙන වෙනවා. එහෙම නැත්නම් අපි මේ ව්‍යාපාදයට වාව ප්‍රතික්‍රියා කරනවා නම් අඩු ගානේ චිත්තක්ෂණේ ඒ පිළිගන්න තමයි මේක ආජාසයෙන් අපේ මේ සංස්කාරයක් දක්වත් වෙලා තියෙන්නේ. මේක කඩා ගන්න තමයි අපිට නියාණ කරන අවශ්‍ය කරන්නේ. මේ වටේ කරකවලා ධ්‍යාන ගැලින්න කඩාගෙන මේ වටේ ගැලවිලා සංස්කාරයෙන් ගැලවිලා නිදහස් වෙන්න අපිට කොච්චර වුණත් තරහා යන්න පුළුවන් එක ස්වභාවයි ඒ සබහ තරහා ගිය වෙලාවේදී තරහා తీරුනවා දැනගැනීමේ ශක්තියක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒ තියෙන ශක්තිය තමයි මට තියෙන විශේෂම ගුණේ. බුදුහාමුදුරු දැක්කයි කියන්නේ ඕකයි. ධර්මයේ දැක්කයි කියන්නේ ඕකයි. මා ළඟ තියෙන අම්පිති සංස්කාරයෙන් ගැලවීමේ ශක්තියක් තියෙනවා කියලා කියන්නේ මොන ඕයිදී. මොකද මට ආගේ තියෙනවා මම දැන් ද්වේෂය තියෙනවා ආදි වශයෙන් ඒ අදි තත්ත්වය දැක ගන්න පුළුවන්කම ඒක ලොකු දෙයක්. ඊදී පිළිබඳව ගණන්වකට සිටීම හෝ එහෙම දෙයක් නැතර සිටීම මගින් අපි අර සිතන එනිසා මෙන්න මේ යම් අවස්ථාවක් අපි දැනගත්තොත් අපේ ඒ දැන ප්‍රේෂේ කියනවා. දැන් ව්‍යාපාරේ කියනවා කියලා. අන්න ඒක දැන ගැනීම නිසාම සත්පුරුෂයන්ට ඉබේම තේරෙන්න පටන් ගන්නවා මොකද ද්වේෂය ආදීනවා බොහොම අත්ලඟම කියන දෙයක් ඉතාලට යම් ආකාරයකට ඒ ද්වේෂය නැත්නම් අපස්සමක් කරන්නේ අපස කියලා කියන දරින්ද එක පැත්තකට බලනකොට මේ ද්වේෂයට විරුද්ධව යන එකක් තමයි එනිසා මේ බුද්ධලයට කල්පනා කරන්න වෙනවා චිත්ත සතිය චිත්ත සතිය පිටුවා ගන්නා තාක් මේක ආවකාලිකව සමත ක්‍රමයේ හෝ මේක මෙල්ල කරා කියන්නේ. ආනේ මේක නිදි ඉස්ලාම අවශ්‍ය කරන්නේ මේ මෛත්‍රී චින්තාව. මෛත්‍රී චින්තාව ගන්න කෙනාට ඒ ද්වේෂය වහයලා ගන්න. ඒ ද්වේෂය අවිද්‍යාවලා සම්පූර්ණයෙන්ම යටපත් කරලා ඒක කියලා අමනුෂ්‍යක වාඩපත් කරනවා. කිසිනෙක් වාඩපත් කරනවා. ගොඩ ගන්න බැරි තත්ත්වයක කියලා කරනවා. අන්නේ කෙලසින් මේ වළකන්න ඒකනට මෛත්‍රී චින්තාව කියන්නේ මෛත්‍රී චින්තාව කියන්නේ විත්‍රකමයි මෙලෙක් ගන්න. වැටීම් ගැන කතා කරන්න කියන්නේ හිතාකාර පවති ලක්ෂණ අමෙත්ත. සියලු සත්‍යයන් කෙරෙහි හිතාන් භාව. හිත කැමැති බව, හිත සුව කැමැති බව මෛත්‍රී. ද්වේෂයේ ඉන්නෙම වරත්තන්ට ද්වේෂය ආපුවාම වඩමුට්ටු එකක් තමයි. ඒක ඒක අත බලන්න. මොකද ද්වේෂයේ ඉන්නේ කණාති දේවල්. එතකොට අපි ලෝකෙ දෙකට බෙදෙනවා. පිටුපස්සේ සතුරුපක්ෂය. මේ සතුරුපක්ෂය නැතිවීමට පිටුපස්සේ ජය ගැනීමට විශාල සතනේ මේ බාහිර ලෝක සතන වශයෙන් දකින්නේ හිතේ දෙකට බෙදෙනවා. හිත දෙකද නම් ලෝකෙ දෙකට. ලෝකෙ දෙකට වගේ පේනවා නම් අපිට තියාගන්න ඕනේ හිත දෙකට. විලා වගේ මගේ පැත්තෙන් දැන් මේ යාළු පස්සේ 17 පස්සේ කියලා තියෙනවා කියලා මේ දෙක අතර සැකල ඉතින් ඒ ඒ හිතට නිින්දක් නැහැ ඒකට ස්පාසුවක් නැහැ ඒකට දෙක රසයක් හිත ගන්න බෑ ඒකට කවෝ මාළුවෙක් වාගේ දෙකට කවෝ පණුවෙක් වාගේ දඟලන්ට නලියන්න පටන් ගන්නවා ආනේ ගතිය නැතුව මේ ලෝක ස්වභාවය මේක තමයි මේ සියලු සත්‍යෝ මේ විදිහට කැඩෙන මේ විදිහට කැපෙන මේ විදිහට වෙනස් වෙන જાතියක් නිසා මම මේක අවබෝධ කරගන්න ඕනේ කියලා අනේ මේ දෙපාර්ශ්වයේම සමගි වේවා කියනකොටම තමන්ගේ හිතේ සමගිය මේ සමගියට තමයි සමගිය කියන්නේ මේකට තමයි සමාදානීය කියන්නේ අපි මොනම ආකාරකින් හෝ මේ බාහිර ලෝක සත්‍යයකට බෙදලා ඒ පිළිබඳව කොටසකට පක්ෂකට විතරක් පිළිසිද්ධිය කල්පනා කරනවනම් ඒ කාන්තේ මේ හිත දෙකට එකක් දෙක එකක් මෙන්න මේ විදිහට කුෂ්ණාවිසින් මෙහෙවන ලදුව නමුත් ද්වේෂයක් වශයෙන් ක්‍රියාත්මක වන මේ தත්ත්වයේ අපිට නොදැනීම නිසා තමයි ජීව කාලීන මිනිස්සු කිසිම මානසිකාදානී කියන්නේ මේක. මෙන්න මේ මානසිකාදානී නැති කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය කළ දෙන්නේ මෛත්‍රී චේතනාව. මෛත්‍රී සංකල්පයේ තේරෙනවා. මේ මෛත්‍රී සංකල්පයේ තේරුම් අරගැනීම සර්වඥාන් වහන්සේගේ ධර්මයේ පුදුමාකාර විදිහේ ආත්මෝපදේශ පතන් පාද ඒ වාගේම කලකා බැදී යුතු කාරණා රාශියක් අද කාලේ ගොඩාක් යත වෙලා තියෙනවා. මේක පැත්තකින් බලනකොට මේ නිස්සාරණමණි වගේ මේ ස්ථාන දැකලා තියෙන්නේ අන්නේ යට වෙන්න දෙන්නේ නැතුව ඒවා මත කරගෙන තියෙන නිසා. ඒ නිසා පිට ඉඳලා බලනකොට තේරුණා අහුස්ක. ආ වෙනසක්. මොකද මේක කොහොමද මේක රැකෙන්නේ කියන්නේ. ඒ සඳහා ඉදිරිපත් කරගන්න පුළුවන් සංකල්ප රාශියක් මේ බුදු දේශනාවේ තැන්කම් වල විස්තර. උන්වහන්සේගේ කියනවා ව්‍යාපාදේ කියලා කියන්නේ. උගැසීම කියන ඒකට සම්බන්ධ වෙන අවිරුද්ධ ප්‍රතිපත්තිය. මේක සමහර වෙලාවක ඉදිරිපත් කරලා තියෙනවා අපන්නක ප්‍රතිපත්තිය. ඒකට අත්දිනුවට කියන්නේ අපන්නක ප්‍රතිපත්තිය කියන්නේ අවිරුද්ධ ප්‍රතිපත්තිය. තව එකක් තියෙනවා සාමීචි ප්‍රතිපන්නක. පැවතුනා වූ කාර්යයට විරුද්ධව නොයා මේ ගැටේ. ඒ නිසා මේක පිළිබඳව හදාරපු මතයක් පළවෙච්ච වෙලාවක කියනවා යම් දවසක මුළු ලෝක සත්‍යය තුළ පවතින ආ වූ මේ ගැටෙන භාවය, ඇලෙන භාවය එහෙමයි. ඒකට මම ගැටිලා මම ඇල්ලින වැඩක් නැහැ කියලා හැම සතෙකුම Taman ඉදිරිපත් වෙන ඕනම කෙනෙක්ගේ මානසිකත්වයේ එහෙම වෙන්න පුළුවන්. යාගේ අයිතියක් තියෙනවා. මම ඔබට යන කාට කියන්නේ මම ඔබට උත්තර දෙන්න බැඳිලා නැහැ. මම ඔබ විසඳන්න බැඳිලක් නැහැ කියලා යම් වෙලාවක Tamanට හමු වෙන හමු ඕන කෙනෙකුගේ මානසිකත්වයත් එක්ක සමගව යන්න පුළුවන්. සමානාත්ම නැත්නම් සමාන්තර මානසිකත්වයක් ඇති වෙනුත් කියන්න පුළුවන් සරුවක්. සමුඤ්ඤතාවය විස්තර කරන්න පුළුවන් එක එක උපමානයක් තමයි. ආවම ඩාක්වත් ඒ ඉන කෙනාට එහෙමනේ මොකද කියලා හදිස්සි වෙන්නේ. මේ ලෝකෙ වෙන්න බැරි දේවල් නැහැ. හැම දෙයක්ම ලෝකෙ සිද්ධ වෙන්නේ හේතුවක් සහිතවයි. ඒ නිසා මම හිතුවට එහෙම කෙනා එහෙම කෙරුවේ මොකද මට කියලා එතන තියෙන මගේ කටපාඩම්. එතන තියෙන්නේ මේ දෙකට බෙදාගෙන එක කොටසක් තමන්ගේ පැත්තට අනිත් කොටස අනිත් පැත්තට ගත්තොත් එතනම මානසික රෝගී තත්යකට ඇවිදී කරනවා. එනිසා පවතින දේ එක්ක අනුමුක්ත වෙවි. පවතින දේත් එක සාමීච ප්‍රතිපන්න වීම. අපන්නක වීම. බුද්ධ ධාතුනේ සඳහන් කරන උස්සස්ම උසස්පත්. තපසේ උසස්ක තත්ත්වය. දෙදෙනෙක් කියනවා මේක නෝ දාකමක්. දෙදෙනෙක් කියනවා මේක බය ආදුකමක් කියලා. මේක ආදාග ප්‍රතිපන්න. අවස්ථාවක් ආපුවම පැනලා යනවා. එන ඕනම දෙයක් පාර ගන්න එක කියලා අමරාවිච්ඡේපවාදී කියලා ඒක වාදයක් කියන සමාරිතම බුද්ධ ධර්මයේ මේ විදිහට ගියාම හැමදේම තේරුම් ගන්න ගන්න උත්සාහයේ අමරාවිච්ඡේද වාදය. ආදා වගේ ලෙස්සලා මාරු වෙන්න හදනවා. ලෙස්සලා මාරු වෙනත් මේ විදිහට. මේ தත්යෙන් තන යන්න අපේ කිසි උත්සාහයක් නැහැ. මේ தත්ත්ව අපි ළඟට ආව නම් අපිට තීනේ தත්ත්වෙ වෙන්න පුළුවන්. ඒක පිළිබඳව කලබල පොරදී මානු බාණ්ඩයන්වත් හොඳ නැහැ. කලබලයේ මේක මට විනිශ්චය කරන්න පුළුවන් කියලා තමන් ආරූඪ කරගන්න යන්නත් තරකයි ඒ තත්ත්වය හොඳට තේරුම් ගැනීම සඳහා ඉවසින්ින් මේක දිහා බලන්න නම් මේ විදේ හොඳ පැත්ත බලන්න ඒ කියන්නේ සාමීති කියන කෙන වෙච්ච දෙයට එන්න තියෙනවා ඒක තේරුම් ගන්න නැතුව මං ඉස්සරහා මොකද මෙහෙම කෙරුවේ මෙතන මෙහෙම මොකද කෙරුවේ කියලා අපි ආරූඪ කරගත්තොත් ඒ ආරූඪ කර ගැනීමත් එක්කම මේ ව්‍යාපාරයේ වැඩෙනවා. අපිට විශාල උපකරණ රාශියක්, ආයුධ රාශියක්, අදහස් රාශියක් ගලාගෙන ඇවිත් අපි වහාම ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා විෂ කැවිච්ච සර්පේක. මේ අවස්ථාව බොහොම සිත්කන්නාසු විදිහට පිළිවිදින් කියන බව සංවේග උපදවන විදිහට අටුවා පෙන්ලා දෙන තියෙනවා. අන්න එහෙම කිපිච්ච හිත හරියට මේ පුද්ගලයන් ළමා ගැනීම සඳහා කුණු වෙච්ච කිවිය ගිනියම් වෙච්ච යකඩයක් අල්ලනවා වාගේ තමයි මේ ළඟ තියෙනවා නම් ගිනියම් වෙච්ච යකඩයක් මම ඕව නසනවා මම ඕව මරනවා කියලා අර යකඩය අතර ගත්තොත් මොකද වෙන්නේ ඒ තමා ගැතින කෝවකත් ගැලින්දේදී තමයි අත පිටින් ඒ සායි ද්වේෂ ආදහසම ඒ ද්වේෂයේ ස්වභාවය තමයි මුල පුච්චේ ඒ අපි කරගත්ත හිතම එතන ඉඳලම දානවා අන්නේ දැවිල්ලට කරන විකාරයක් තමයි ඒ ද්වේෂයෙන් කරන කතා, ද්වේෂයෙන් කරන වැඩ. ඒක පිටේ ඉඳලා බලනකොට මහා දුක්සා ගන්නවා. ඒ පුද්ගලයාට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. වමනෙකට අගින ගන්නවා වගේ ගමන් එක ආඝාතීකරණය කරනවා. ඔහොත් පිට බලනකොට ඒ පුරුෂයාගම ඉස්ත්‍රියාවට වේවා. ඒ පුරුෂයාගම අම්මට තාත්තට උනත් වේවා. දැන් නම් ඉතින් පිටියක් කරන්න බැරි දාලකට තේරෙලා තියෙනවා. ඒ මොකද අනුන්ට ගහන්න අරගන්නේ අර ගිනියන් වෙච්ච යකඩේ. ඉතින් ගන්නකොටම දැනෙනවා. එහෙම නැත්නම් උපමාවට පෙන්නනවා අසුචිතවරිච්චය. යකඩ ගුලියක්. නැත්නම් අපි අසුචි ගුලියක් කියලා. ඕක කෙලදෙනවා කියන මම මේක අතට ගන්නකොට ඉස්සෙල්ලාම ඒ නිසා ද්වේෂයට අනුකාරණා නොදැයි. හ්ම්. අකිතරම් ඉක්මනට ද්වේෂ වීමට අද කොච්චරදෝ චිත්තපටයේ දර්ශන කෙරෙන්නට එනුමනා අස්තිනෝ කතා මාර්ගයෙන් දෙනවා. ඒ වගේම සමාජයේ ඉදිරියේ සිටිනා වූ නායකයෝ පුදුම විදිහට මේ කික්කන සුළු ගතිය වහා ක්‍රියාත්මක වෙන ගතිය පුදු දක්ෂකමයි. අතුරා එක පහරින් මරා දමන්න නසා දමන්න විනාශ කරන්න පුළුවන් ශක්තිය මේ සාල් දක්ෂකමක් කියන්නේ සරුවත් මහන්සේට අතු දාසේ දෙනගේ ශක්තිය දෙනවා. ආනන්ද සාරට අතු අට දෙනගේ ශක්තිය තිබුණා. අවදාකවත් නැහැ. ඉල්ලක් කොල්ලලා කාටවත් ඒ හැම ශක්තියක්ම තියාගෙන ඉතාමත්ම ඊළාංකාරව. උන් බය ආදු ස්වරූපයෙන් ගත කිරීම තමයි ආදී විදී සාම වැදගත් ඒ සාධිපති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කරනකොට උන්වහන්සේ සඳහන් කරන මම පිරිසාතරට යනකොට යන්නේ අංකටිච්ච ගුණෙක් වාගේ. අංකටිච්ච ගුණාට ඒ දෙල්ලම් කරන්න හම් වෙන්නේ නැහැ විශේෂයෙන් මේ කැඩිච්ච අඟට වැලිකටයක් වටනවා ඉතාමත්ම වේදනාසුළුයි දෙක ඒ ඇති වෙන හිලෙන් ඇති වෙන එන විසවිදයක් දෙලින්ම මොලේටම යනවා. උලන් වැදුනක් ඒ කෙලින්ම හුණග අගේ හිලේ කෙලින්ම මොලේට යනවා. නිසා අංගදිත්‍ය ගුණ අං නැතිකම විතරක් නෙවෙයි සාල භයානක අතුවාලක් හයිද කෙනෙක්. අන්න මේ වගේ හැදෙන්නේ කියලා කියන අපේ විස්තරය කරා. අපේ මේ යෝගාවචරය කරා. ඒක අවස්ථානුකූලව බලල බාහිර දීමේ දක්ෂතාවය හොයන්න ගියාම ඒක තේරුම් ගන්න ඕනේ මානසික දුර්වලකම. මානසික රෝගයක් පිට පිටින් දිගට යනකොට අන්තිම ශරීර කරගන්න බැරි රෝග බවට පත් වෙනවා. ඒ ලෝකෙ දැන් ගා එමෙ රෝග නම් වශයෙන් කියන්න පුළුවන් තත්ත්වයක්. ඊළඟදී ලංකාවේ කතා කරගත්තා. මේ ජාතක කතා දිහා බලලා මේ ජාතක කතාවල එක එක ජාතක චරිතයේ තියෙන මානසික රෝගය වෙන් කර හඳුනා ගැනීමේ ව්‍යාපාරය. එතකොට බලනකොට මේක මානසික රෝගී ආස්තුක රෝගීන් වාගේ තමයි. හැම කෙනෙක්ම Tamanටම උරුම ජීවිත පද්ධතියක් තියෙනවා. ඒක සමහරු ඇතුළත ක්‍රියාත්මක කරන සමහරු පිටුපිට ක්‍රියා. ඒක නවතනාන්ති අර අන්දරක සූත්‍රයේ අත්තන්තක පරන්තක අත්තන්තක ආදි වශයෙන් ඇතුළත තවන පිටුපිට තවන ඇතුළත තවන පිටුපිට නෑ පිටුපිට තවන ඇතුළත නෑ ඇතුළත තවන පිටුපිට තවන්නේ ආදි වශයෙන් කුෂ්‍ය හතර කොටස් කරලා මේ ඒ නිසා සබ්බේ පුදුජනා උම්මත්තකා කියලා කියන්නේ මේ ද්වේෂය නැති කෙනෙක් ඇති. අපිට ඒ නිසා ප්‍රථම දේ මේ දින ද්වේෂය හංගනේකවත් ඒකට ලැජ්ජාවට පස්සේ එකක් නෙවෙයි මේ ද්වේෂය ආපු වෙලාවක සම්සම් වාක්කම් ව්‍යාපාද සාත්‍ත්‍යමේ අධ්‍යාත්ම ව්‍යාපාදෝ පදා. මෙන්න මේ දැනගත්තට පස්සේ අපිට තේරෙ සිද්ධ වෙනවා මේ මෛත්‍රී සංකල්පය. දේවල් වලට විරුද්ධව පෙළ පාලින වෙන ගතිය. ඒක සාමයේ සඳහා වෙලක් පාළියක් පාවිච්චි කරගන්න. ඒක නැතුව පෙළ පාළි නෙමෙයි මේ පෙළ කපා බෞද්ධ වචනේ ප්‍රදාමින පෙළ කියලා කියන්නේ පාළිය වෙන පෙළ පාළි නෙවෙයි. මේ පෙළ පාළි අනිත් පැත්ත. මේ අවිරුද්ධ භාව. අපන්නක ප්‍රතිපද. සාමීච ප්‍රතිපද. මේ ප්‍රතිපද තුළ බේලි කියන්නේ සිද්ධිය දැක ගැනීම සඳහා තව මොහොතක් සමා වෙනවා. මිතක් වහා ක්‍රියාත්මක වෙනවා. වහා ක්‍රියාත්මක වෙනවා නම් මතක් කරන්න තියෙන යුතුයලට අනුංග වූ කියන ධර්මද දුරුනේ. කෙනෙක් කල්පනා කරනවා නම් මගේ හිත අසවලාට කුප්පන්න පුළුවන් කියලා ඌ කුප්පලට අපි ඉංග්‍රීසි කියන කුප්පයයි. විතරම කල්පනා කරලා බලන්න ඕනේ අපි මම මේ වඩ아가න යන ගුණ ධර්ම කාටවත් කිපෙන සුළු තත්ත්වකදී කියේ. ඔත්තල් වෙච්ච තුවාලයක්. එහෙමනම් අපි ඒකේ පේන දින දුර්ලභයි. අපේ භාවිත නැති මනසක හැටි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ හිත අකුප්පා චේතෝ විමුක්තිය ඇති කරගත්ත සරුවත් සංඝාන්ති අනුගමනය කරනවා නම් ආපවත් කුප්පන්න බැරි තමයි. කිපෙනවා. කිපුණාට වහාම දරගන්න. දැනගන්නවා මේක අනුන්ට පාවා දෙන්න කරකයි. මේක ඇතුළත ශික්ෂණයක් වඩපත් කරගන්න නම් අපි අර මිලෙක් බව දේවල් එක දැහිලා තීහිලා අවිරුද්ධ වෙන බව තේරුම් ගන්න. සිනහන ස්වරූපේ සම්මුත් මිලෙක් භාවයේ තේරුම් ඒක හිතාකාර පවත්නක් කරනවා මිත්‍යා කියන කාරණාව කියන්නේ. මේක තව දැනක දේරුවත් යන දේ සඳහන් කරනවා සුභ පරමත්ථායන් වික්‍රේ චේතෝ විත්තා චේතෝ. හැම හැම දෙයකම තියෙන හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න එක තමයි මෛත්‍රී චේතෝ. මේ විදිහට අපි පිටසක් එක්ක ඉඳ ගියාම ඒ පිටසත් එක්ක ඉදීමේ සමගියේ වස්නාකම දන්නවනේ අපි උපක්‍රම රාශියක් තමයි උපක්‍රම මල්ලි තියෙන්නේ ඒ වෙලාවට තමයි අතිශී ඒ ආතුර වෙන්නේ නැතුව ඉන්නේ. මේක මදි මෛත්‍රී භාවනා වශයෙන් මේක දිනු කරගන්න. නිසා බලවේක මේ මෛත්‍රිය පිළිවද සංකල්පයේ දෙක තමයි මෛත්‍රී භාවනාව නැත්තම් භාවිත මනසක් කියනවා. ඒ වගේ වෙලාවක හැමදාම කලස්තරාලවන වෙනුවට ඇතුළතින්ම යාන්ත්‍රණේ ක්‍රියාත්මක වෙන කාලයකට හිත හදාගන්න. ඉතින් උග මන් දන්නේ මයි ළඟට බොහෝ විට ඔය බාහිරින් විනාශ සම්බන්ධතාවල් තියෙනවා යෝගාවචරය ඇවිල්ලා අවස්ථාවල් තියෙනවා උඟ දෙනෙක් ආනාපාන සතිය කරන අවස්ථාවට වඩා මෛත්‍රී භාවනා කරන බවට සඳහන් කරන වෙලාවල් වෙයි ඒ ඒ මේ මෑත මේ අවුරුදු 7-8ක මේ අපිච්චි ඒ සම්මුඛ සාකච්ඡාවල් ප්‍රතිඵල මම හිතන්නේ අපි ඉපදෙන වයසේ වාගේ එන්න සංගීතත් ඉස්සල්ලා මේ කාගෙන් හරි භාවනා කරනවා කියලා අරවන ආනාපාන සතිය කවදාකවත් කියන එකක් තියෙන්නේ ඒ කාලෙ තිබුණේ මේ චතුරාර්ය භාවනා කප්පාඩම් කරන තමයි. මේ මෛත්‍රී කරන්නේ කොහොමද කියලා අහුවොත් ඊයත්තු ඕනම වෙලාවක යන්නේ මේ මලක් පාන පූජා කරලා බුදුහාමුදුරන්ට වාඩි වෙලා සිල් සත්‍ය සූපත් වෙනවා කියලා හිතනවා. නමුත් මේ මෛත්‍රී සංකල්පයේදී අත්‍යාකාර පවත්ති ලක්ෂණා කියලා සියලු සත්‍යයන් කෙරේ පවතින ආ වූ හිත හිතසුව කල්පනා කරාට මෛත්‍රී භාවනාවට ගියාම පක්ෂමශීලී වෙන්න වෙනවා ඒක පරෝජනේ කරනවා එහෙමනම් මෛත්‍රී භාවනාවේදී හිතාකාර පවත්ත ලක්ෂණා කියන එක හරව ගන්නවා සමන්තම හිතසුව පිණිස අනුන්ට මෛත්‍රී කරන්න නම් තමන්ගේ හිත මෛත්‍රී සතුටපත් කරගන්න. එහෙම නැතුව අනුන්ට මෛත්‍රී කරන්න තමන්ගේ සතුට සමක් මෙන්න මේ කරපු ඉදිරිපත් කරපු වාක්‍ය තුන අතර විදා දැක්වීම සඳහා සමාන ආචාර්යවරු මේක පැහැදිලි කරනවා. සීල සත්‍ය සූපත් වෙත්වාගේ යම් කිසි කෙනෙක් සමන්තුළු වඩන්නද මෛත්‍රියක් නැතුව නමුත් මෛත්‍රිය කියලා හිතාගෙන ඒ කරන වැඩේ කියන්න පුළුවන් කාමාවචර කුසල් සඳහා කරන මෛත්‍රියක්. මොකද මේ සීල සත්‍ය සූපත් වෙත්වා කියන අවස්ථාවේදී මේ පුද්ගලයා කියන රාගය හිතේ නෑ, ද්වේෂය හිතේ නෑ, මෝහයක් හිතේ නෑ පරස වචන කියනවා නෙවෙයි, හිස් වචන කියනවා නෙවෙයි, කේලම් වචන කියනවා නෙවෙයි, මේ මෛත්‍රී වචනයි කියන්නේ. ඒ නිසා භවනාවචර වශයෙන් වෙන්න තියෙන අපකල් රාශියක් බලකලා කුසල් පැත්තට හිත යොදවන කතිය වෙනවා. නමුත් කවදාකවත් ඒ ක්‍රමයක රූපාවචර ධානයන ලබන්න බෑ. ධාන ලබන මෛත්‍රී භාවනාවට ඉස්ලාම ගන්න වෙන්නේ සීල සත්ව නෙවෙයි අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තාන පරිහරා කියලා මම වෛර නැත්තේ කිව්වා රෝග පීඩා නැත්තේ කිව්වා මානසික පීඩා නැත්තේ කිව්වා සෝසී ආත්මේ පරිහරණය කරන්න කිව්වා කිය තමා කරේ මෛත්‍රී පත්වා මේක මේ මෛත්‍රී භාවනා කරන කොහොමද කරන්න කියලා මෙන්න මේ තමන් කරේ මෛත්‍රී පතුරවාගෙන පටන් අර ගන්නවා කියන එක සපේලා උත්තර සපයන්ට දෙන්න පුළුවන් ඇත්ත ඉතාම සුළු ඒ මොකද අර මෛත්‍රී පිළිබඳව සංකල්පයේ විතරයි සමහරව අහලා තියෙන මෛත්‍රී භාවනාව අහලා නැහැ කරලා නැහැ නමුත් යෝගාවචරය නම් අනිවාර්යයෙන් මේක දැක්කේ. දැනගෙන හිටියේ නැත්නම් ඒ ලෙඩ වුණාට පස්සේ පිළිත් ගන්න යනවා වගේ අමාරු වැටුණට පස්සේ ඒක භාවනා කරන්න වෙලාවක් වෙන්නේ. ඒත් ගිය වෙලාවක මෛත්‍රිය වඩන්න බෑ. මෛත්‍රිය කියන්නේ කලින් වඩලා පුරුදු කරලා තිබුණා නම් කේන්ති කිය වෙලාවේදී ඒක හරියට අර පාම් එකක් ගන්නවා වගේ දේහක් ලේපනයක් ආලෝපණය ආලෝප කරනවා වගේ ඒ වෙලාවට පාවිච්චි කරන්න. ඒ නිසා යෝගාවචර මේ චතුරාර්ය භාවන ටික ටික ටික ටික පුරුදු කරලා තියෙනවා. ඒ නිසා මම අද හිතුවේ කල්පනා කරේ මේ කාරණා ඉදිරිපත් කරන්න ඕනේ. ආගේ තුලත් මේ පිළිබඳව අලුත් අලුතක් ඇති කරගන්න ඉඩක් ඇති කරගන්න. ඒ නිසා මෛත්‍රී භාවනාව කරනකොට ඉස්ලාම් කරන්නේ සමාන මෛත්‍රී ඒ තමාට මෛත්‍රී කිරීමේදී මම වෛර නැත්තේ වෙනවා කියන එකයි කියන්නේ. ඒ නිසා මේ වෙලාවේදී වෛර නැති වෙලාවක් වෙනවා. වෛර සහිත වෙලාවක මම වෛර නැත්තේ වෙනවා කියලා කිව්වට ඇතුලේ උරුදු ඉන්න තුවාලයකට පිටි දෙයක් යාවගේ කණක් වෙන්න හරිද උනත් ඒක gediye. ඒක හිත හොඳට විස්රාම වෙච්ච වෙලාවක්, විවේක වෙච්ච වෙලාවක්, කය ඉරියව පහසු වෙලාවක්, ලෙඩ රෝග නැති වෙලාවක්, අනුන්‍ය තමන්ට ඉරියව නැති වෙලාවක් බලලා මේ විදිහට බලන හොඳම සුබ නැකටක් බලලා. හොඳම හොඳ වෙලාවක් බලලා වාඩි වෙලා පහසුකම් හරියට දීලා හොඳ ඉරියව්වක ඉඳගෙන තමන්ගේ තමන්ටම හිත යොදාගෙන මම වෛර නැත්තේ කියලා මම වෛර නැත්තේ කියලා වෛර නැත්තේ කියලා ආදි වශයෙන් විකතෝම වෙන කිසිම හිතවිල්ලකට හිත නොතබා විකතෝම මෛත්‍රී කරගෙන යනවනම් මේ බුද්ධ ඇත්ත වශයෙන් දානේ දීලා දින්කලා කියන කෙනෙක් නම් මේ ජීවිතයේ ජීවිත ආන ශක්තියෙන් ජීවිතය කරමුතු බව සීල ආන ශක්තිය නිසා වහාම පැකිලීමකින් තොරව නිරවුල් තමයි මෛත්‍රී කරගන්න පුළුවන් ගැටලුවක්. දන් දීලා නැති කෙනෙකුට මේ විදිහට අනුගේ දේවල් හොරකම් කරන කෙනෙකුට සිල් දකලා නැති කෙනෙකුට මේ විදිහට කියනවා නම් අතුමන් හොරකම් කරන කාමයේ වරදල ඇති වෙන වචනෙන් අකුසල් කරන කෙනෙකුට මම වෛර නොවේවා කියලා කතා කරලා කියලා ගන්නවා. තමන්ටම ද්වේෂ කරන්න පටන් ගන්නවා. ඒක නිසා කෙනෙකුට තම මේ ජීවිතයේ දීපු දාන ප්‍රමාණය, රැකපු සීල ප්‍රමාණය මෙලෝ වශයෙන් ආනිසංස විඳින්න ඕනේ නම් පැහැදිලි පරීක්ෂණ ක්‍රමයක් තමයි මේක උරගලක ගාලා බලනවා වගේ මෛත්‍රී භානාය හිතියොදලාගෙන ඉන්නකොට ඒක පිළිබඳ පැහැදිලිව තේරෙන්න පටන් අර ගන්නවා කොච්චර දෝ ලෝකේ සත්ත්ව විශ්ය ගත්තාම කියන්න ඕනේ එකිනෙකා මරාගෙන යන ලෝකයක් තියෙනවා සීලයක් පිළිබඳ මොනම දෙයකින්වත් අනිෂ්ඨාන කරන්න බෑ. නමුත් මේ මනුෂ්‍ය ලෝකේ ගත්තොත් මනුෂ්‍යයාට ඊට වැඩිය උසස් භාග්‍යවන්ත ස්වභාවයක් තියෙනවා. මොකද ඒකේ 100ක 80ක් 90ක් නැත්නම් 95ක ප්‍රදේශයක් අනුංගහනකත්වා තමයි තියෙන්නේ. අනුග්‍රහණකත්වා නෙවෙයි. අනුංගතාකාර තමයි කරන්නේ. මේ අනුංගතාකන ඇත්තු දානයට වඩා හොරකමට පෙළඹෙනවා. සීලයට වඩා මේ පංචිල් කැඩීමට පෙළඹෙනවා. ඒ උදිනාගේ තාම අමාරුයි. මම සූපක් වේවා කියලා කියන්නේ කොටින්ම කියනවා නම් එහෙම කෙනෙකුට අත්‍යක වහගෙන පාවෙන්න කිල්ලවත් බැහැ. කායි හිතේ. ඉතින් නිදා ගන්න යනකොට තේසා සද්ද ආහා ආලෝක ඇතුව පිරිසක් සං තමයි ඉඳාගන්නේ. බලකත්. මේ දාන දීලා තින්නක පිළිදි කෙනාට මේ විවේක වෙනකොට මේ තමන්ගේ දානේ ඒ සීලය ආරක්ෂා කරලා බලනකොට ආවර්තන කරලා බලනකොට ලොකු සතුටක් ඇති වෙනවා. මිච්ඡර අනුන්ගේ කතා කරන ලෝකයේ අපි මේ විදිහේ සීලයක් අරලා තියෙන මිච්ඡර දානාදී කටයුතු කරලා තියෙන නිසා ඒ කාන්තිය මගේ හිත තව තවත් සෝපත් වේවා සෝපත් වේදන වෛරය. මේ වෛරය නැති කිරීම වෛර නැති අවස්ථාවක පටන් අරගත්තොත් ඒ භාවනා බොහොම ඉක්මනට සාර්ථක වෙන්නේ. වැඩි ඉතින් 5 10ක් විතර එක දිගටම මෛත්‍රී අදහස්. ඉතින් දෙරි කරන වෙන ද්වේෂ අදහස් වලට ඉඳෙන්නේ නොතබා. Taman කෙරේ හොඳ මෙලෙක් භාවනීය යුක්ත මෛත්‍රී කරගෙන ගියොත් පුදුමාකාර හිත ප්‍රමෝද වෙනවා. රස විඳින්න පුළුවන් ගැතියක්. මෙලෙක් ගැතියක්. ඒ මහා මේ නිසා ආඝාත පටිවිනේ වත්ත වෛර කියන දේවල් තියෙනවා නැත්නම් ජීවිතේ ගම් ඉදිරි කාරකම් සංසාරයෙන් ගෙනාව සමහර දකින්නකොට මේ මේ පුදුම වචන කියන්නේ ආනි වගේ වත්ත වෛර ක්‍රමයේ තුනී වෙනවා. මේ වෙලාවට එන තරහ තාම එනවා. මේ අවස්ථාවන කූලව. නමුත් අර බද්ධ වෛර කියන්නේ බඳගෙන කියන ගැටි එහෙම නැත්නම් මේ මුදල නසන්න විනාශ කරන්න කියන අදහස් අයි වෙන පටන් ගන්නවා. ආඝාත පටිවිණියේ එන්න පටන් අරගන්නවා. මෙන්න මේ විදිහට මේ මෛත්‍රී කරගෙන යනකොට මේ මෛත්‍රිය තුල අර වැරදි පාරට ගියොත් රාගය මතුවේ. අපිට කලින්ම මතක් කරානේ මේ මම ද්වේෂය කියලා කියන්නේ රාගයේම විකෘතියක් කියලා. අන්න ඒක තව සාක්ෂියක් තමයි මේ රාග මුඛේ මත් මෙත්තා මෙත්තා වංචේති කියන්නේ. රාග මුඛේ මෛත්‍රී වංචා කරනවා. ඒ නිසා Taman කෙරේ ආත්ම සිනහය වැඩි කරගෙන සිනහය වැඩි කරන්න පටන් අරගත්තොත් මෛත්‍රී සීමාව වෙනවා. ඒ වගේම අනුන්ට මෛත්‍රී කරනකොට Taman ඉතාම ප්‍රිය මේ පුරුෂයෙක් නම් කාන්තාවකට මෛත්‍රී කරන ගතිය, පුරුෂ කාන්තාවක් නම් පුරුෂයාට මෛත්‍රී කරන ගතිය බොහොම ඉක්මනට හරියන්නේ කියන නමුත් ඒතර තියෙන්නේ රාගය. එතකොට මෛත්‍රී සීමාව ඉක්මවලා මේ හිත රාග පැත්තට වැටෙනවා. ඒක නිසා මෛත්‍රී කරලා තමන්ට මෛත්‍රී කරලා හොඳට තමන්ට අර කියන විදිහට යාදෙන සැපයක් යාදෙන මෙලෙක්ගතියක් යාදෙන අවිරුද්ධ භාවයක් සාමීච ප්‍රතිපන්න භාවයක් තේරෙනකොට ඒක පූජා කරන්න ඕනේ බෙදා හදා ගන්න ඕනේ කියන සත්‍යයත් එක්ක නෙවෙයි. කවදාකවත් නරකයි අප්‍රිය බුද්ධලන් එක බෙදා ගන්න. කවදාවත් නරකයි අතිප්‍රිය බුද්ධලන් එක බෙදා ගන්න. කවදාවත් නරකයි මධ්‍යස්ථ බුද්ධලන් සමග බෙදා ගන්න. කවදාකවත් මොනකයි වෛරිකුත් කියලා සමග බෙදා ගන්න. ඒක දිය යුත්තේ කරු භාවනීය ගුරුවරයෙක්. ඒ වගේම මේ ගුරුවරයා පුරුෂයෙක් ස්ත්‍රියකට මෛත්‍රී කළ යුතු නැහැ. ස්ත්‍රියක් පුරුෂයෙකුට මෛත්‍රී කළ යුතු නැහැ. මොකද මෛත්‍රී මුල් අවස්ථාවේ මේ රාගයත් එක්ක පටලගෙන ගතිය අනිත් පැත්තට. මේකට හොඳම නිදර්ශනයක් අපේ දැක ගන්න පුළුවන්. අර අපේ ලංකාවට. ඒ විශේෂම නතරවල වාස් වෙලාවට මේ මානසික අසාන්තිය නැත්තෝ මේ මානසික රෝගී ළඟටපත් කරනවා. පත් කරපුවා මානසික වෛද්‍යවරයා මේ රෝගියා විවේකීව සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඒ රෝගියාට පෙන්ලා දෙනවා මේ තරුණ කාලෙදී යටපහුව වෙච්ච යම් කිසි බයක් ප්‍රතිගන්මක් ද්වේෂයක් කම්පනයක් වෙලා ඒක යටි වෙලා ඒකේ තියෙන මේ රැවුළු පිළිරවුලින් තමයි මේ ද්වේෂයේ වශයෙන් මතුවෙන එකක් වශයෙන් මතුවෙන්නේ ඒ නිසා හිත බය නැතුව පැකිලෙන්නේ නැතුව ඒ ද්වේෂය, ඒ තරහ, ඒ සැකේ ඇතිවෙච්ච තැනටම හිත ගෙනියන්නේ. නමුත් මේ රෝගියා මෙතෙන් යනකොට පුදුමාකාර දීපිකාවක් අක්කම. ඉතින් යන්න බෑ කිලිපොළ. ඒ නිසා ඒ බුද්ධිලා බලනවා කත් අහලා රූප බලලා, ගන්ධ රස බලලා, හේ දීලා අර අවස්ථාවට හිත වැටෙන එක වළක්වන්න උත්සාහ කරනවා. ඒ මොකද ඒ හිත ඒ අවස්ථාව මතක් වෙනකොට උඟා විතර දරන්න බැරි නිසා. නමුත් අර වෛද්‍යවරයා ඒ සායනය කරන කෙනා ගතිය තමයි මේ රෝගයාගේ හිත බය නැති කරලා පුළුවන් තරම් අර වෙච්ච දීතියට ලං කරන්න හදනවා. මේ ලං කරන්න හදනකොට මේ මානසික රෝගින්ගේ ගතියක් තියෙනවා. ඔහු මේ මානසික වෛද්‍යවරයාට ප්‍රේම කරන්න පටන් ගන්නවා. එන්නේ මේ ප්‍රේමයේ එල්ලිලා තමයි ඔහු හිතන්නේ අතෙන්ට යන්නේ. ඒ දණ්ඩක් වශයෙන් කියාගෙන ඉන්නේ Tamante සායනයට උදව් කරන පුද්ගලයාට රාගික වශයෙන් ප්‍රේම කරනවා. ඉතින් මේ නිසා අන්තිම මානසික වෛද්‍යවරයාට පිස්සු ඇදගෙන වැඩි වෙනවා. විදිහට ඇඳ වෙනකම්ම ආශ්‍රය කරන්න වෙන්නේ මේ වගේ වැඩිච්චයතු ඒත් කරන්නේම ඇවිල්ලා එල්ලෙන එක. මේ මානසික වෛද්‍යවර භාවනා නොකරපු කෙනෙක් නම් මේ ද්වේෂය කියලා කියන්නේ රාගයේම ප්‍රතිබිම්බයක් බව දන්නේ නැත්නම් අවසානයේ සංගෝධන කියන මේ භාවනාවේ මානසික රෝග දුර කරන්න පුළුවන් කියලා ඒ වගේම වෙන වෙන රෝග දුර කරන්න පුළුවන් කියලා ඒ කියන නැත්නම් වෙලා තියෙන රෝගීන් වලට පත් වෙනවා මේක අදලා ගන්න කෙනෙකුට හොඳට තේරෙනවා Tamange හිත මේ වාගේ දෙයකට පුරුදු කෝණු කරලා ඒ කෙනෙකුට උදව් කරනවා මිසක් අවස්ථාවාදී වෙනවා. Taman ළඟට කවුරු වෙලා ආවා. අපි හොඳ පැත්ත බලන්න ඉඳලා. නැත්නම් මේ ද්වේෂයට යට නොවෙන්නේ ඕනේ කියලා මට පුත්තක් ඉද දුන්නොත් බොහොම සීක්‍රේ කරේ. නමුත් ඒ චිත්තක්ෂණයේ නොතබ මේ වේග කැවීම නිසා තමයි අපි රාගයට යට වෙලා ද්වේෂයට යට වෙලා ඒකම සමානාත්මක. ඒ සාමයේ ද්වේෂත් එක්ක වැඩ කරන කතිය බුද්ධි චරිතයටයි වැඩේ. ද බුද්ධි බතාක තමයි ද්වේෂය. ද්වේෂය ද්වේෂය බව දැනගැනීම ලොකු බුද්ධියක්. ඒ මොකද ඔහු තුළ සෑහෙන ශක්තිය තියෙනවා. ඒ ශක්තිය සත්‍තාව බාටපත් කරගන්න පුළුවන්. වීර්ය බාටපත් කරගන්න පුළුවන්. සතිය බාටපත් කරගන්න පුළුවන්. සමාධිය බාටපත් කරගන්න පුළුවන්. ප්‍රඥා බාටපත් කරගන්න. මේ පැත්තටපත් නොවුනොත් මේක ඒකාන්තයෙන්ම ලෝකේ වහසන විනාශක තත්ත්වයකට. මෙන්න මේ විනාශක තත්ත්වයේ ඉඳලා අර ඉන්දිය ධර්ම බවටපත් කිරීමේ අතරමැද අවස්ථාව තමයි දෙකක් විදිහට වෙන්නේ එකක් මෛත්‍රී කරන්න පුළුවන් පිටපත්. මේ මෛත්‍රී කිරීමේදී අපි කරන්නේ తాවකාලික පිළියෙල. හැබැයි මෙතනදී මේ භාවනාවට උරුම කරගන්න. ඒ නිසා මට භාවනා උගන්වපු ස්වාමීන් වහන්සේ ආයතනයේ 50 ගණන් වල ලංකාවට ඇවිල්ලා ඉස්ලාම කර්මස්ථානාචාර්යවරුන් වගේ ලංකාවේ භාවනා කුඩුවේ කටයුතු කරනවා. මේ කටයුතු කරනකොට සුද්ධ වශයෙන්ම උගන්ලා දෙන්නේ විපස්සනා. හොඳට භාවනා කර උපාසක මාත්‍යෙක් හම් වෙලා මේ ඉඳපු කාලය ඇතුළතම මුදු විපස්සනා උගන්ලා පස්සේ උපාසක මාත්‍යාර දවසක මෛත්‍රී පිළිබඳ මේ වගේ ආනිසංස කතාවක් කරනවා. මේ කතා කරලා මහා අවීරෝහෝමි කියන පදේ යටතේ මම වෛරණත් එක්කෙනවා කියලා මෛත්‍රී භාවනා කරන්නයි කියලා අපට අනුසුද්ධ කළ දෙයක් තියෙනවා විපස්සනා හරියට සම්පූර්ණ දෙයක්. පහුවෙන්ද කමට අනුසුද්ධ කරන්න ඇවිල්ලා හොඳ දෝක සායද ස්වාමීන් වහන්සේ වයින් කරා. අවදාපත්න එකටම බොහෝම කීකරව වැඩ කරනවා. ඇයි කියලා වරපතුන් ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර කල් මේක අහංගගෙන ඉන්නේ මේකනේ මට කලින් දෙන්න තිබුණේ අපරාධනේ මාස දෙක තුනක් කලින් දෙන්නේ කිය මේ මෛත්‍රිය කියන්නේ නෑ කියලා බයින් කරා. ඒක මොකද අර විපස්සනා වාදී ගැටි භාවනා කරන්නේ නැත්නම් මේ මෛත්‍රිය හරි ගියොත් ඕම සීක්‍රෙන් ආනපන වෙනවා. බාල වේම නිවනටත් වැඩි වගේ වෙනවා මේ මෛත්‍රියෙන් අයින් කරලා. නිසා ඒකේ ලොකු ආකර්ෂණීය ශක්තියක්. නිසා මේ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක තියෙන්නේ මෛත්‍රී භාවනාවේදී සීමිත යදවමක්. එතන ඉස්සලාම අවශ්‍ය කරලා තමයි සංකල්පේ පිටපැත්ත බලන් ඉගෙන ගන්න එක. ඒක තමයි තමන්ගෙන් පටන් ගන්න මයින්ඩ් එක කරන්නේ. ඒ කරලා තමන්ට හොඳට තේරෙන මට්ටමට හරියට අංග පුපුරව කරගෙන යනවා. ප්‍රමෝද කරගෙන යනවා වගේ. එන මට්ටමට එනකොට තරහා ගන්න විදසා ගන්න බැරි තරමට මේ මයින්ඩ් එක එනකොට ඒක අර භාවනීය ගුරුවරයෙකුට දීලා මේ මාර්ගයේ පහනේ පාරපත්තු කරනවා වගේ මේ මයින්ඩ් එක වැඩි කරගත්තට පස්සේ පුළුවන් ප්‍රසන්න ධ්‍යානය. ඒකදී මතක පාවිච්චි ප්‍රවේශම් වෙන්න ඕනේ. අර කාමී පැත්තට හිත යෙදුනොත් විරුද්ධ කාමී කෙනෙකුටමයි යෙදුනොත් ස්නේහයෙන් උපදින නිසා එහෙම නැත්නම් රාගය ඇති වෙන නිසා මෛත්‍රී විනාශ වෙන්න පුළුවන්. ඒක ආරක්ෂා කරගෙන යනවන යෝගාවචර ජීවිතයක් පාස්පා. මේ විදිහට මෛත්‍රී භාවනා කිරීමට නම් ඒ බුද්ධල කම්මස්කතා ඥාන සම්මාදී කියන සියලු දේනාම සියලු දේම සිද්ධ වෙන කර්මය බව පිළිගන්න ගන්නවා. එහෙම නැත්නම් තමයි අපි මේ විනිශ්චයකට එන්නේ. අපි හිතනවා අපි දඬුවම් ගිය යුතුයි. අපි ලෝකයා හැදිය යුතුයි කියලා. ඒක මොකද අපි දන්නේ ඒ වෙලාවේ කර්ම ක්‍රියාවක් වෙනවා. අපි දන්නේ අපි මේක කරන්න ඕනේ. ඒක උදේ වෙනවා අපි අනවශ්‍ය කර්ම කරනවා. ඒක කම්මකත ඥාන සම්මාදිට්ඨිය. පච්චංකාන භාවයේ තියෙන හොඳට නුවණින් මෙහෙ කරන්න ඕනේ මේ වරද කරන කෙනා. ඊආත්මවලේ අම්මා කරුණ වෙලා ඊආත්මවලේ ගුරුවරයෙක් කියලා ගන්නවා. ඒ වගේම හිතාන් දගෙනකොට මගේ ගුරුවරයෙක් වීද කියන්න පුළුවන්. දැන් මේ தත්ත්වයේ හිටියට මම මේ වැඩි හිටියෙක් වශයෙන් මෙහෙම කටයුතු කරාට එයත් කවුරු කියලා දන්නවා ආදී වශයෙන් සර්වඥාන් වහන්සේ පවා බුද්ධාව මේ මේ පොත්සත් කාලේ උච්චස් මේ වගේ ආත්මවල ගත කරා ආදී වශයෙන් කල්පනා කරලා බලනකොට අපිට කොහෙන්ද ආයිතියක් අවසන් නිශ්චය කරන්නේ ඒවා ආදල් ආගංග භාණයක් බවක් වෙනවා උඹ අනුම විනිශ්චය කරුවොත් යක්ෂයා විසින් උඹ විනිශ්චය කරනවා ඒක අපි අනුගම විනිශ්චය කරන්න ගියාම විශේෂයෙන්ම අපි නඩු සාහඳුරගේ බඩු සාහඳුරගේ කියන මට විනිශ්චය කරන්න ගියාම අක්ෂත්‍රායි වෙනවා. ඒකට වන්නේ. ඊට වැඩි හොඳයි අපි ඒ වෙලාවේ අවුරුදු ප්‍රතිපත්තිය සාමිත ප්‍රතිපත්තිය ඉඳලා ඉස්සලා කටයුතු කරනවා. ඒක යෝගාචර ජීවිතේට හුඟක් සාන්තිදායක. ඒකට කියන පරමාදර්ශය වශයෙන් පෙන්වන්න තියෙන්නේ සර්වඥාචර්ය සංකාර. ඊනඳ අපත්තං කාණ ඥාන අවශ්‍යයි. ඒ වගේම කල්යාණ මිත්‍ර සේවන අවශ්‍යයි. ඒ වගේම ඒකට ගැළපෙන කතාවක්. මාර කලින් කිව්වා වගේ අද පවතින ආ වූ ජනමාධ්‍ය හැම එකෙම කරන්නේ මේ කුප්පල ගන්න. මිනිස්සුගේ හැඟීම් අවුස්සල බන්දල වහා ක්‍රියාත්මක වීමට මිනිස්සු පුදුමයකට පුරුදුලා. මේ සංවාක්ම මේකට භාජනය වෙලා තියෙන කරන කොටස්. දැන් ඉතින් එවැනි කතාවල් වලට යන්න යන්න මෙවැනි මෛත්‍රී කතාවල් වෙන්නේ මහා ගෝන්දල් බොළඳ මේ අයාදු කතාවක්. නමුත් මේ වාගේ ඊයන ධර්මයක් නැතුව මේ කටයුතු කරගෙන ඒ නිසා සමත ක්‍රමයේ මේ දේවල් ප්‍රාට මේ විදියට විස්තර කරාට සතිය ඉස්සර කරගත්ත විපස්සනාව තනි කරගෙන ඉඳලා දෙන්න ලැබෙන තියෙන්නේ අපනතම් චිත්තං ප්‍රතිගහනපත්ත ව්‍යාපාදානපත්ත ගැටීමත් එක්කම ව්‍යාපාදයට ගන්න. තං සම්පජානෝ හුත්වා සජා. ඒක දැනගැනීමෙන් අයින් කරනවා ඒ වගේ විචිත්තං විචේපන විචේපං ගන්නවා. මෙසේද හිත විචේපන කරනවා. අර සතිපට්ඨාන මුලින් කියන කතාවට බොහෝම කිව්වේ තරහක් ඇති වෙච්චාම තරහ බව දැනගැනීමෙන්මයි විපස්සනා යාණි කියන්නේ කරන්නේ. සමත යාණික තමයි අර මෛත්‍රී භාවනාව කරන්නේ. ඉතින්ත් භාවනා කරන කෙනා මේ දෙකම පාඩම්. ඒ නිසා කොයි එකද හොඳයි දෙකම ගන්න. මෛත්‍රී සංකල්පය කියලා කියන හැම දෙයකම හොඳ පැත්ත බලන ගතිය තියෙනවා. මෛත්‍රී භාවනා කරලා යම් කිසි පරිත්‍යාගයක් තියෙනවා. ඒ වගේම තමයි ඊටත් වඩා yaadෙන විචූත්‍රේ තමයි ද්වේෂයක් ඇතිවෙනවා. ද්වේෂයක් තුනක් ඒක තමයි සතිපට්ඨානයේ සඳහන් වෙන එක තමයි පට්ඨපිදා මාර්ගයේ සඳහන් කරන්නේ මේ යෝගාස්ත්‍රයක් මේ සුද්ධ විපස්සනා. ඒ නිසා මේ කර්ම කාරණා ඉදිරිපත් කරගත්තාම තමයි මෙතෙක් කල මේ යෝග ජීවිතය රඳවාගෙන ඉන්නවා. කරගෙන ගිය ව්‍යාපාර බැලුවත් එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ රඳවාගෙන යන සඳහා කරන ව්‍යාපාර බැලුවත් මේ අත්දැකීම් නැති අත්දැකීමක් නෙවෙයි එකක් අත්දැකීම් සහිතයි. මේ අත්දැකීම ද්වේෂපද නෙවෙයි. එහෙම නැත්නම් ව්‍යාපාද මූල කරගෙන බැලුවොත් ජීවිතයට අලුත් ආකල්පයක් දෙන්න නම් නව භාවයක් දෙන්න නම් මේ කියන සතියේ ද්වේෂයේ ද්වේෂය බව දැන ගැනීමයි මෛත්‍රී තමයි හිත සුවපත් කරනවාට පස්සේ බවට පත් වීම සාමත්ව ජීවිතය අවශ්‍යයි. ගාත් කර්ම භාවයට ඉදපත් කර ගන්න පුළුවන්. එදාට විතරයි යෝගාවචරයේ මුහාවිදී මේ ගමන යන්නේ. ඒ නැත්නම් අඬාවෝ ගත්ත දාගත්ත කවම. දෙදෙස් ලාගෙන පිටින් ගැටිගෙන අතවලාගේ දුක් බලාගෙන හරි විහිද ගමනකට වෙන්නේ. මොහොත සර්වඥාන්ගේ සුද්ධතාව. උනාට මේ ගමන සුන්දරලට ගමන් කරා. අපි සාක්ෂ්‍ය වෙන්න නම් ඒ කාන්තේ මේ ජීවිතය අපිට හම් වෙන්නේ වෛරයේදී මුළු ජීවිත සාමීමයි කියන අදහසක් අපි ඒ වෛරය දැනගැනීමක් කියනවා. ගන්න ඕනේ. අද දවසේ ඉඳන් කාලයේ කටකලේ එන්න මේ ඉදිරිපත් කරගත කරුණු තම තමන් ගන්න කරුණු. උදාහරණ වශයෙන් අත්දැකීම් වශයෙන් එකතු කරගෙන ඒ ජීවිතයට අනිවාර්යයෙන්ම වෙන මේ ද්වේෂ ධර්මයේ ඉහා සතුටින් මුන් දීලා මේක දේවාගෙන මේ ශක්තිය දිනුනා ලැබේවා. ඊට අනේ තමන්ගේ හිතේ අහක යන මේ සාල්පත් ප්‍රතිශය සද්ධාව බවට, වීර්ය බවට, සතිය බවට, සමාධි බවට, ප්‍රඥා බවට පත් කර ගැනීම මේ නියාන ධර්මයක් පාඩපත් කර ගැනීමට පුද්ගලිකව තම තමන්ට වර්තමාන මොහොත වාදී ශක්තිය ධෛර්ය බලය මේ ලැබීවා සමග අද මේ සූත්‍රයන් දේශනා ආකාශයෙන් දී සම්පතං කුද්ධ සම්පතං සත්‍යේ දීවා නෝදති සත්‍ය සත්‍ති සිද්ධා එක්තාවදාගෙනම් මේහි සම්පතං කුද්ධ සම්පතං සත්‍යේ දීවා නෝදති සත්‍ය සම්පත්ති සිද්ධා එත්තාවදාගෙන අපි සංකතං අපි අත්තානි හදන්තු ආකාශත්වාජ බුම්මත්තා දීවානාගාමිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරස්සං සාමි ආකාශත්වාජ බුම්මත්තා දීවානාගාමිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරස්සං ආකාශන්තාදි බුම්මත්තා දීවානාගා මිත්‍තිකා විඤ්ඤන්තං අනුමෝදිත්වා සම්පත්තන්තු මංගලං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාති